විශේෂයක් තියෙන්නේ මේ අත්තන්ට ධර්මය තුල පිහිට රැකවරණය පිළිසරණ ලබා ගන්නවා සේම අත්කර ගන්නවා සේම බෞද්ධ ආමාද්‍ය ජාලය සමග එකතු වෙලා මෝහ අන්ධකාරය තුල හසරක් නොදැන අතපත ගාන ජීවිතය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන එහෙත් ජීවිත අවබෝධය ළඟා කරගන්නට ඕන කියන කුසල් සිතින් අවබෝධයෙන් නිතුව නුවණින් නිතුව වෙහෙසෙන ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරගන්නට මහන්සි වෙන ඇත්තන්ට ධර්මයේ ඉගෙන කියා ගන්නට අවබෝධ කරගන්නට ඕනෑ කියන කල්පනාවෙන් කටයුතු කරන ඇත්තන්ටත් මේ බෞද්ධ ආමාද්‍ය ජාලය සමග එකතු වෙලා ඒ ඇත්තන්ගේ ජීවිත සුවපත් කරලීම දිසා ලක්වා සීලෝ වාසී සියලු දෙනාගේ ජීවිත ආලෝකය වෙත ගමන් කරවීම උදෙසා උපකාර වෙනවා ධර්ම දානය කියන කුසලයෙන් එයතන්ට පිළිට වෙන එක අද දවසේ මේ පින්වත් සියලු දෙනා බොහොම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් යුතුව මේ කටයුත්ත එක්ක එකතු වෙලා සිටින්නේ පින්වත්නි අපි මාතෘකා කොටගත් සූත්‍ර ධර්මයේ සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී දේශනා කොට වදාළ භික්ෂු භික්ෂුණී උතුෝ සංඝයා ඉදිරියේ උගන්වා වදාළ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් යදනිච්ච සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ සඳහන් වෙන අනිච්ච වග්ගයේ සඳහන් යදනිච්ච සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ මාතෘකාවම අපිට ඉඟි කරනවා මේකේ ඇතුළත ඉගැන්වීම කුමක්ද කියන එක. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව උගන්වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදි අවබෝධයක් හරි දැක්මක් ඇති කරගන්නට අස කන නාසය දිව ශරීරය මනස කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පැහැදිලි निराවුල් අවබෝධයක් අත්කර ගැනීම උදෙසා ඒ වෙනුවෙන් ගත යුතු මග මොකක්ද කල යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද කියන එක පැහැදිලි කරන්නට. මේක තාම සරලව පැහැදිලි කරනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන එහෙම නැත්නම් අපි සඳහන් කරන පොදුවේ භාවිතාවේ තියෙන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙන්නට. එන්නත්නි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළවන්නේ මහා බෝසතුන් සම්බුද්ධත්වය අවබෝධ කරගන්නේ කුමකටද මොකක්ද අරමුණ මොකක්ද කාරණාව කියන ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා ධර්මය තුල පැහැදිලි කරනවා නහි සීලවතං හේතු පජ්ජಂತಿ තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකයට ඇති වෙන්නේ බිහි වෙන්නේ පහළවන්නේ නහි සීලවතං මේ සිල්වත් පිරිසක් ඇති කරගන්න නෙමෙයි දන් දෙන පිරිසක් ඇති කරගන්නවායි කියන අදහසින් නෙමෙයි ලෝකයේ සිල්වතුන් ගුණවතුන් ඇති කරන්නට ඕන එහෙම නැත්නම් ලෝකයේ අනිකාට පිහිට වෙන පිරිසක් ඇති කරගන්නට ඕන අන්යන් ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන බලන පිරිසක් ඇති කරගන්නට ඕන කියන කල්පනාවෙන් නෙමෙයි. ඒක හරි ප්‍රාථමික අදහසක් නේ. මොකද අබුද්ධෝත්පාද කාලයවල පවා නැත්නම් බුදුරජාණන් වහන්සේලා ලෝකයේ තුල පහළ නොවන කාලවකවානුවලත් දැනුගත් මිනිස්සු යමක් කමක් තේරෙන මිනිස්සු හොඳ නරක අවබෝධ කරගන්නට පුළුවන් හයිය හත්තියක් තියෙන මිනිස්සු මේ සීලය කියන එක ආරක්ෂා කරනවා. ඒකට නාමිකව පංචශීලයයි නොකියුවත් යම්කිසි ප්‍රතිපදාවක පිහිටලා අනිකාගේ ජීවිතවලට ගරු කරන්න ඕන අනිකාට හිංසා පීඩා කරන්න ඕන හොඳ නැහැ අනිකාගේ වස්තුන් සැප සම්පත් පැහැර ගන්න හොඳ නැහැ. අනිකාගේ සැප සම්පත් වලට සුඛයට හේතු වෙන දේවල් අනිසි භාවිතාවට නොගත යුතුය කියන කල්පනාව. අනිකාව කිසි ලෙසකින්වත් වංචා නොකළ යුතුය. එවැගේම මමත් කොයිම ආකාරයකින්වත් මුලාවටපත් නොවිය යුතුය කියන කල්පනාවෙන් අපේ ජීවිත බොහොම දියුණුව කටයුතු කරන්නට ඕන දියුණු මනසකින් කටයුතු කරන්න ඕන කියන කල්පනාවෙන් කටයුතු කරන ඇත්තෝ ඉන්නවා. ඒක බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ අර්ථ ගන්නනවා බුදුරජාණන් වහන්සේලා සියලු බුදුරජාණන් වහන්සේලා අර්ථ ගන්නනවා පංචශීලයේ කියලා. එහෙම නැත්නම් ගේහසික සීලය කියලා. ගිහියන්ට පංචශීලය ආරක්ෂා කරන්නේ කියලා. හැබැයි ඒක පංචශීලය කියන නාමිකව නම් නොකලත් නමින් නම් නොකලත් අබුද්ධෝත්පාද කාලවලත් ඒ ශික්ෂාපදයන් ආරක්ෂා කෙරෙනවා. විවිධ තාපස වේශයෙන් වෙන්න පුළුවන් වෙනත් ගිහි ජීවිත වලින් ඈත් වෙලා බ්‍රහ්මචාරීව කටයුතු බ්‍රහ්මචාරීව කටයුතු කරන අනගාരികව කටයුතු කරන ඇත්තෝ යම් සීලයන් සමාදන් වෙලා කටයුතු කරනවා යම් ප්‍රතිපත්තීන් මත පිළිපදලා කටයුතු කරනවා හැබැයි මේ කාරණාව උදෙසා එහෙම නැත්නම් දන් දෙන එක තව කෙනෙකුට තව කෙනෙකුගේ කුසගිනි නිවන්න ඕනේ තව කෙනෙකුගේ අඩුපාඩුකම් දුරු කරන්න උපකාර කරන්න ඕනේ කියන කල්පනාවෙන් කටයුතු කරන ඇත්තොත් ඉන්නවා ඒක උගන්වන්නත් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ දැන් ওই කාරණා දෙකම බොහොම සාමාන්‍ය පොදු කාරණා දෙකක් නේ. සාමාන්‍ය මනුස්ස ජීවිතවල හිතක් පපුවක් තියෙන ඕනෑම ජන සමාජයක කොට්ටාසයකට පිළිපදින්න හැකි කටයුතු කරන්න හැකි කාරණාවන්. හැබැයි ওই කාරණාවන් ප්‍රකාශ කරන්න ওই කාරණාවන් අමුතුවෙන් විසිතුරු කළා දේශනා කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. අටුවාව තුල පැහැදිලි කරපු ගාථාව මම කලින් මතක් කරපු ගාථාවේ තේරුම තමයි පද තුනක් සහිත අකුරු තුනකින් යුක් අකුරු අටකින් යුක්ත පද තුනක් පිළිබඳව පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ. ඒ පද තුන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ත කියන කාරණා තුන. මොකක් පිළිබඳවද අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ත ලෙස දකින්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අනිත්‍ය ලක්ෂණය සියලු සංකත ධර්මයන්ට පොදු ලක්ෂණයක්. දැන් සංකත ධර්ම කියලා කියන්නේ හේතුඵල ධමින් හටගන්න සියලු දේවල් වලට පොදු මාත්‍රකාවක් පොදු වූ කාරණාවක් තමයි අනිත්‍යයි කියලා කියන කාරණාව. මේ අනිත්‍යයි කියන කාරණාව මේ පොදු වූ සංකත ධර්මයන් හේතුඵල ධමයෙන් හටගන්නා වූ සියලු දේවලට පොදු වූ මේ අනිත්‍ය වූ කාරණාවට මේක පැහැදිලි කරනවා තව කාරණා තුනක් ගෙනහර දක්වලා. ඒ කාරණා තුන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උපාදෝ පඤ්ඤායති. සියලු හට ගැනීම උපාදෝ පඤ්ඤායති අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත සියලු හට ගැනීම් දක්නා ලැබෙනවා. අනිත්‍ය ලක්ෂණයකින් යුක්ත දේවල්. ඒ වගේම වයෝ පඤ්ඤායති. ඉක්ම යාම එහෙම නැත්නම් විනාශස් ස්වභාවයට පත්වීම දක්නට ලැබෙනවා. ඒ වගේම තිතස්ස අඤ්‍ය තත්තං පඤ්ඤායති පැවැත්ම තුලදීම වෙනස් වීම දකින්න තියෙනවා. මේ කාරණා තුන අනිත්‍යයි එහෙම නැත්නම් හේතුඵල ධමයෙන් හටගත් සියලු දේවල් වලට පොදු කාරණා තුන. හට ගැනීම යම් දෙයක හට ගැනීම අපි දකිනවා. එහි විනාශ ස්වභාවය වෙනස් වැයවීම විනාශ වීම දකින්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හට ගැනීම තුලම ඒ පැවැත්ම තුලම සිද්ධ වෙන වෙනස් වීම. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට දීවදාරන අටුවාව තුළ මේ ධර්ම කාරණාව පැහැදිලි කරනවා දීර්ඝව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දේශනාව අභිධර්ම දේශනාව මේ අභිධර්ම දේශනාව තුළ මේ කාරණා තුන ඊටම සංක්ෂිප්තව වචන තුනකින්ම පැහැදිලි කරනවා උපාද තිති භංග කියන වචන තුන. උපාද තිති භංග සාමාන්‍යයෙන් අපි අත දන්නවා පාංශුකල අවස්ථාවල වුවත් මේ කාරණාව පැහැදිලි කරනවා. හට යම් දෙයක් හට ගන්නවා ඒ විනාශ ස්වභාවයටපත් වෙනවා ඒ හට ගැනීම තුලම අපි දකිනවා වැය වීම එහෙම නැත්නම් විනාශ ස්වභාවයටපත් වෙන එක වෙනස් වීමේ ස්වභාවයටපත් වෙන කාරණාව කියන එක මේ උපාද තితి භංග කියන කාරණා තුන පිළිබඳව අපේ ජීවිතවලදී අපි අනන්ත අපරිමාණව අහනවා බොහෝ පාංශකූල අවස්ථාවන් වලදී අවමංගල්‍ය අවස්ථාවන් වලදී ස්වාමීන් වහන්සේලා මේ කාරණාව මතක් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරනවා අනිත්‍ය ලෙස දකින්න ඕන කුමක්ද කියන කාරණාව. මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ රූපම් භික්ඛවේ අනිච්චං. රූපය අනිත්‍යයි වික්ෂුන් වහන්සේ මහණෙනි සියලු රූපයන් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. සංකතයන් එහෙම නැත්නම් හේතුඵල ධමයෙන් හටගත් සියලු දේ. දැන් රූපයක හට ගැනීම පැහැදිලි කරගත්තොත් සියලු රූප ජීවි ජීවයක් තියෙන පන තියෙන පන නැති සියලු රූප කාරණා 8ක හේතුවෙන් හටගන්නේ. ඒ කාරණා 8 8 ධර්මයේ තුල පැහැදිලි කරනවා සුද්ධාෂ්ටකය කියලා. ඒ සුද්ධාෂ්ටකය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේ காரணා අටේ පිහිටෙන් උපකාරයෙන් තමයි සියලු දේවල් හටගන්නේ ජීවයක් තියෙන ජීවයක් නැති පණ තියෙන පණ නැති සියලු දේවල් හටගන්නේ. එතකොට මේ රූපය කියන දෙයක් දැන් රූපය කියලා ගත්තාම ඊටාම පැහැදිලිව මේ සූත්‍ර දේශනාවේ යථා භූතං සම්මප්පඤ්ඤා දට්ඨබ්බං කියලා අවසානයේ මතක් කරනවා. විදර්ශනාවෙන් යුක්තව නුවණින් යුක්තව අවබෝධයෙන් යුක්තව මේක තේරුම් ගන්නටයි කියලා. රූපය කියන කාරණාව පින්වත්නි අපි දකින ඇහැට ගැටෙන සියලු වස්තුන් සියලු රූපයන් මම අර කලින් මතක් කළා වගේ පණ තියෙන පණ නැති සියලු රූපයන් මේ කාරණා අටේ පිහිටෙනුයි හටගත්තර කියන හේතුඵල ධමයේ උපකාරයෙන්. එතකොට මේ හටගත් සියලු රූපයන් උපාද තితి භංග කියන ලක්ෂණ තුනට යටත්. සියලු රූපයන් අපි දකිනවා හට ගන්නවා. ඒ වගේම එහි විනාශය අපි දකිනවා. ඒ හට ගැනීම එහෙම නැත්නම් ඒ පැවැත්ම තුල දීම සිද්ධ වෙන වෙනස් වීම අපි දකිනවා. හටගත්ත දෙය විනාශ වෙනවා දකිනවා. ඒ විනාශ වෙන ස්වභාවය දකිනවා. හටගත්ත දේ එහෙම නැත්නම් ඒ පැවැත්ම තුලදීම සිද්ධ වෙන වෙනස් වීමත් අපි දකිනවා ජීවිත තුල. දැන් හොඳට හොඳටම කල්පනා කරලා බලන්නට දැන් මේට අවුරුදු 5කට 10කට කලින් ඔයත්තන්ට මතකද කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හැඩ වෙච්ච විදිය? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා වෙනස් තමන්ගේ ඇඳුම පැළඳුම හඩගස්සගත්ත විදිය අද ඒ විදිහටද ඇඳුම පැළඳුම හැඩගස්සගන්නේ ගමනක් බිමනක් පිටත් වෙනකොට අපි මේක තව අවුරුදු 10ක් පස්සට ගමුකෝ. දැන් මේ වැඩි හිටියැත්තෝ. අද ඒ විදිහටද කලින් දැන් මේට අවුරුදු 5 10කට 15කට කලින් හැඩ වෙන විදි හැඩුණ විදිහටද අද හැඩ වෙන්නේ. නෑ. ඇයි ඒ කාලයේ තිබ්බ වෙනසට ඒ කාලේ තිබ්බ தත්වයට අනුරූප වෙන්න ඒ කාලේ තිබ්බ විදිහට වෙනස් වුණා. අද එහෙම එළියට පහළියට බයිද ඒ විදිහට හැඩ වෙන්නේ නැහනේ. පැටිතියත් මේ තරුණ දරුවෝ නම් හැඩ වෙනව නේද? තරුණ පරම්පරාව. හැබැයි ඒ අය තව අවුරුදු 5ක් 10ක් ගියාම දැනුත් ඔය වැඩි හිටි අම්මලා තාත්තලා කියනවනේ මට ඔය ඔයිට වැඩි ඕනේ නැහැ කියලා. දුවට පුතාට ඕන අම්මව හරි තාත්තව හරි ටිකක් පිළිවෙලකට එළියට ගමනක් බිමනක් එළියට බස්සන්න. හැබැයි දැන් අම්මා තාත්තා මොකද්ද කියන්නේ? මට ඔයිට වැඩි ඕව අනු ආටෝප ඕනේ නැහැ කියලානේ කියන්නේ. මට මොන හැඩවිලිද කියලානේ අහන්නේ. ඇයි? දැන් අර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණාව හත් පැවැත්ම තුලම වූ වෙනස් වීම දැනින්නේ නැද්ද? ඒක නෙමෙයිද මේ අපේ ජීවිත තුලින්ම අපිට පෙන්눔 කරන්නේ. අපේ ජීවිත තුලින්ම අස්පනා පිටම අපිට පෙන්වලා දෙන්නේ මේ කාරණාව නෙමෙයිද? ඒ කාරණාව. අන්නේ වෙනස් වීමේ ලක්ෂණය උපාද තිති භංග කියන මේ ලක්ෂණය අනිත්‍ය වූ ලක්ෂණය අපිට අද පීඩාවක් දුකක් නෙමෙයිද අද අපිට පීඩාවක් දුකක් දැන් මහා හයිය හතියෙන් වැඩ කරපු වැඩිහිටියන්ට මේට අවුරුදු 10කට 15කට පෙර ලොකු බලයකින් ලොකු ජවයකින් වැඩ කරපු ඇත්තන්ට ඒ ජවය අහිමි වෙනකොට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? දුකක්. ඉඳගත් තැනින් නැගිටින්න බැරි වෙනකොට නැගිටලා හිටගෙන හිටියොත් ඉඳ ගන්න බැරි වෙනකොට දැන් අපි දකිනවනේ අනන්ත අනුශාසනාවලට විහාරස්ථාන වැඩිහම වෙනත්නේ බහුතරයක් මේ ශාලාව මැද නෙමෙයි ඉන්නේ ධම්සභා මණ්ඩපේ නැද නෙමෙයි අද ඉතින් අදත් ඔයත්ෝ වැඩ හිටියත්ෝත් මෙතන ඉන්නේ නෑනේ මේ විදිහට හරිගස්සලා නොතිබ්බනම් කොහෙද ඉන්නේ මේ වටේන් ඉන්නේ ඇයි දන්නවා ඉඳගත්තුත් නැගිටින්න බෑ නැගිට්ටොත් ඉඳ ගන්න බෑ වාරුවක් ඕන ඒ වෙනස් වීම ඒ බැයවීම ඒ පැවැත්ම තුලම සිද්ධ වෙච්ච වෙනස් වීම අද කොයි විදිහටද අපිට දැනෙන්නේ? එන්නත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඒ වෙනස් වීම ඒ වැයවීම අපිට මහා පීඩාවක් මහා දුකක් අන්නේ පීඩාකාරීය කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා එය දුකක් වෙනස් වෙන ස්වභාවය නිසා වෙන්න හටගත්තා වෙනස් විනාශ ස්වභාවයටපත් වුණා පැවැත්ම තුලම වෙනස් වීම අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණය දුක පීඩාවක් නිසා පීඩාකාරී කියන අර්ථයෙන් දුකක්ය කියන අර්ථයෙන් අපිට මහා දරාගත නොහැකිය කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරනවා එය දුක්ඛයි. ඒක මහා පීඩාවක්. සතුටක් නෙමෙයිනේ. කලින් වගේ අපිට දුවලා පැනලා වැඩි හිටියන්ට වැඩ කරන්න බෑ කියන එක හ්ම් ඒක සතුටක් නෙමෙයිනේ. ඒක දුකක් ඒක මහා පීඩාවක්නේ. කැමති නෑ වැඩි හිටියෝ කැමති නෑ වාරු අල්ලනවට. පැඩිපලක් නගිද්දී ඉහලකට gedara උනත් උඩ තට්ටුවට පහලට දවසට 3-4 වතාවක් යන්න එන්න වුණාම තමන්ගේ ගෙදර තියෙන පඩි 10යි 15යි වෙන්න පුළුවන්. නමුත් ඒකත් අතරමැද නවතින්නේ නැද්ද? නවතිනවා. තව කවුරු හරි බාරු අල්ලද්දි කල්පනා කරලා බලන්නට බුදුරජාණන් වහන්සේ උගන්වපු සත්‍ය නේද? උගන්වපු ධර්මය නේද? අපේ මේ අස්පනා පිටම පැවැත්ම තුලම වෙනස් වීම මේ උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත් දේශනා කොට වදාරනවා මෙන්න මේ උපාද තితి භංග එහෙම නැත්නම් මේ අනිත්‍ය වූ කාරණාව දුක එහෙම නැත්නම් පීඩාකාරී නිසා ඒ දුක්ඛයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ රූපය කියලා කියන්නේ රූප කලාප රාශියක එකතුවක් රූප කලාපයක් කියලා කියන්නේ බෙදුවාම නොබෙන්දි නොබෙදී හැකි තත්වයට එනකොට යමක් අරගෙන බෙදනකොට දැන් මේ මේසේ අරගෙන කෑලි කීයකට අපිට බෙදන්න පුළුවන්ද? කකුල හතර වෙනම ගත්තාම ලෑලි කෑලි ටික වෙනම ගත්තොත් එකතු කරලා තියෙන ඇන ටික වෙනම ගත්තොත් අපි ඒක කොටසකටවත් කකුල් හතර වෙනම අරගෙන අපි කියන්නේ නැහැ ඒකට මේසේ කියලා. ලෑලි ටික වෙනම අරගෙන අපි ඒකට මේසේ කියන්නේ මේ සියල්ල එකතුවයි මේසේ. හැබැයි මේ මේකත් අපිට බෙදන්න පුළුවන් නේ. මේක ලෑලි කෑල්ලක් කඩ වැලිකඩ දාසියකින් ගෑවොත් ඒ වැටෙන ඒ අංශුවත් අපිට බෙදන්න පුළුවන් නේ. අද භෞතික විද්‍යාව තුළු ගණන න්‍යෂ්ටිකයක් බෙදනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන අභිධර්ම දේශනාව තුළ ඒ නොබෙදියේ හැකි කොටස් කළ නොහැකි తත්වය පරමාර්ථය ඒ පරමාර්ථ සත්‍යය මේ රූපක ඒ රූප කලාප සියල්ලකම එකතුවක් තමයි මේ හටගෙන මේ අපිට පේන දකින ජීවයක් තියෙන අජීවයක් තියෙන සියලු රූප රූප කලාප සියල්ලක එකතුවක් මහා රාශියක එකතුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ රූප කලාපයක ආයුෂ එහෙම නැත්නම් කාල සීමාව චිත්තක්ෂණ 16ක් චිත්තක්ෂණ 16ක් එක රූප කලාපයක් හටගෙන විනාශ වෙන කාල සීමාව. එතකොට මේ චිත්තක්ෂණ 16 කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා කොටස් තුනකට වෙන් කරලා බෙදලා. ඒ වෙන් කිරීම තමයි උපාද තිතිභංග කියන වෙන් කිරීම. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ ලක්ෂණ තුන උපාද තితి භංග කියන ලක්ෂණ තුන වෙනස් කරන්නට හෝ ඒ වෙනස් වීමේ ස්වභාවය වෙනස් කරන්නට කාටවත් හැකියාව නැහැ. කිසිම පුද්ගලයෙකුට හැකියාව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ අනිත්‍ය ස්වභාවය මේ දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න. හැබැයි අවබෝධ කරගන්න කියලා කියන්නේ වචනාර්ථයෙන් නෙමෙයි. දැන් අර මං කියපු කාරණාව ඔයත් හැමෝටම තේරෙනවනේ. කලින් වගේ හයියහත්ය තු වැඩ කරන්න බෑ. ඒක ඇත්ත ඒක අපිට දැනෙනවා. හැබැයි එහෙම වුණා කියලා අනිත්‍ය කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක්ද තියෙන්නේ? නෑ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙමෙයි තියෙන්නේ. දුකයි කියන කාරණාව අපි දන්නවනේ. අපි සාමාන්‍ය ජීවිතේදීත් අපි කතා කරනවානේ ඉපදීම දුකයි කියලා. හැබැයි අදත් අපි ඒ ඉපදීම දුකයි කියලා කියවට ඒක අවබෝධ කරගෙනද තියෙන්නේ. ඉපදීම දුකයි කියලා අවබෝධ කරගත්තා නම් ඊටාම සරලම උදාහරණයක් දැන් අපේ ගෙවල් වල අලුත් බිරිඳෙක් උප්පත්තිය ලැබුවොත් ඉපදුනොත් අලුත් දරුවෝ උපදිනවනේ ඉතින් අලුත් දරුවෙක් ඉපදුනොත් අපේ ගෙදර හරි වෙන්න පුළුවන් අහලා පහලා අහලා ගම් හතේ කොහේ හරි දන්න කියන ඥාතියෙක් හරි හිතවතෙක් හරි ගෙදරක දරුවෙක් උප්පත්ති ලැබුවා කියනකො. අහලා පහලා සියලු දෙනාම යන්නේ නැද්ද බලන්න. යනවා. රෝහලේ ඉද්දියන්න බැරුණත් ගෙදරට ගෙනාවට පස්සේ එක ගෙනාවට පස්සේ බලන්න යනවා. බලන්න ගියාට පස්සේ මූණකට අත ගන්න එක අම්මා වගේ දරුවා වගේ කියලා සවසන එක අපි බොහෝ දෙනෙක් කරනවානේ. ඒක හරි අපිට හරි අලුත උපන් දරුවෙක් දැක්කම ඒක හරි ලෙන්ගතුකමක්, හරි සෙනෙහසක්. ඒක මනුස්ස ජීවිතයට විතරක් නෙමෙයි තිරසන ඕම ඕනෑම සත්‍යයකට. හැබැයි ඔය කවුරුවත් කල්පනා කළාද මේ දරුවා මොන දුකක්ද විඳින්නේ කියලා. කවුද ජීවිතේ කල්පනා කරන්නේ? මේ දරුවා මොන තරම් දුකක් විඳිනවද නැද්ද කියලා. ඒක හිතෙන්නේ නැද්ද මේ දරුවා දුකක් විඳින්නේ කියලා. එක තැන වැතිරිලා තමන්ග කියලා දෙයක් කරගන්න බැරුව තමන්ට කියලා වාරුවක් නැතුව එක තැන වැතිරිලා ඉන්න වෙන එක. දැන් ওই වැඩිහිටියත් එක්කොට එක තැන එක තැනම එක්තැන් වෙලා ඉන්න උනොත් මොකද කරන්නේ? තව කාගේ හරි බාරුවකින් නැගිටින්න වුණොත් තමන්ගේ කියලා කිසි දෙයක් කරගන්න බැරුව තමන්ට හයිය හත්තිය හයිය හත්තියෙන් තමන්ගේ හයිය හත්තියෙන් දෙයක් කරගන්න බැරුව එක ඇඳක වැතිරිලා ඉන්න වුණොත් මොකද කරන්නේ? ඒක සන්තෝසයිද? ඒක හරි සතුටින් දෙවිඳ ගන්නෙ නෑ හරි මහා පීඩාවක් නෙමෙයිද මහා පීඩාවක් කල්පනා වෙන්නේ නැද්ද අනේ මං මේ කලින් කොහොමද හිටියේ කොහොම හිටියේ මිනිස්සෙක්ද අපි ඔය කියන්නේ ගෙවල් වලට ගියාම මේ මිනිස්සු කොහොම හිටිය මිනිස්සෙක්ද අද මෙහෙම වෙහලා ඉන්නේ? ඒක ඒක ඒක සංසන්දනය කරන්නේ කවුද මේ දරුවත් එක්ක? අම්මා මේ කල්පනා කරන් මේ දරුවට යම්කිසි වේදනාවක් ශාරීරික වේදනාවක් ඇති වුණොත් ඒ දරුවට කතා කරලා කියන්න පුළුවන් මට ඔළුවේ කැක්කුමක් තියෙන්නේ කියලා. මට තියෙන්නේ මේ ඇඟේ මේ මේ තැනයි රිදෙන්නේ කියලා කියන්න පුළුවන්ද බෑ කරන්න පුළුවන් එකම දේ මොකද්ද මහා අඬින් අඬන එක විතරයිනේ බඩගිනි වුණත් කරන්න පුළුවන් එකම දේ හඬන එක විතරයි අම්මා කිරි දුන්නොත් හොඳයි නොදුන්නොත් අම්මා කිරි ටික නොදුන්නොත් මොකද කරන්නේ වැඩිහිටි කෙනෙක් ওই විදිහට එක තැන් වුණාට පස්සේ කන්න බොන්න ටික ළඟට දුන්නොත් හොඳයි ඒ පිළිදැගුම් ටික කළොත් හොඳයි නොකළොත් මොකද වෙන්නේ? කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන සත්‍ය මේ අස්පනා පිට අපේ ජීවිතවල ඔප්පු වෙන සත්‍යයක්. අස්පනා පිට අපිට පෙන්වන සත්‍යයක්. හැබැයි මම මේකෙන් මතක් කරන්නට ඕනේ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පුත්තාවත්තු මනුස්සානම් කියලා මිනිස්යන්ට දරුවෝ මහා සම්පතක් ජාතියකට රටකට මහා සම්පතක් දරුවෝ කියන මම කියන්න උත්සාහ කළේ ඒක බැහැර කළ යුතුයි කියන කාරණාව නෙමෙයි අපේ ජීවිත තුල තියෙන මේ යථාර්ථය අවබෝධ කරගන්න සම්මප්පඤ්ඤාය දත්තබ්බං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදි විදර්ශනාවෙන් යුතුවයි මේක තේරුම් ගන්නට ඕන. නිවැරදිවයි අපි මේක බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරන සත්‍ය ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්නටයි අපි වෙහෙසෙන්නට ඕන. පින්වත්නි මේ අනිත්‍ය කාරණා කාරණා තුනක් නිසාවෙන් මේ රූපය අනිත්‍ය වෙනවා සේම උපාද තితి භංග කියන ලක්ෂණ තුන අනිත්‍ය වූ කාරණාවක් ඒ වගේම මේ නිසාවෙන්ම එය දුකක් පීඩාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඒ වගේම මේක අනත්ත ලෙස දකින්න බලන්න අනත්ත ලෙස දකින්නට ඕන විදර්ශනාවෙන් යුතුව ප්‍රත්‍යක්ෂයෙන් අනත්ත ලෙස දකින්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ මතක් කොට වදාරනවා නේතං මම මගේ නෙවෙයි ඒකින් අදහස් කරන්නේ තණ්හාව ප්‍රහාණය කරන්නට දේවල් වලට රූපස්කන්ධයට තියෙන පංච උපාදානස්කන්ධයට තියෙන තණ්හාව ඇතුළුව දේවල් වලට ඇති තණ්හාව ප්‍රහාණය කරන්නට උගන්වන්නේ. පින්වත්නි අපි හැමදෙනෙක්ම අදත් මේ මොහොත තුලදී දෙයක් අල්ලගෙන ඉන්නේ. මොන හෝ දෙයක් මිටි කරගෙන නෙමෙයි ඉන්නේ. මගේ දරුවෝ කියන අර්ථය. එහෙම නැත්නම් මගේ දීපල මිල මුදල් මගේ කියන අදහසින් කොයි දෙයක් අපි මිටි කරගෙනද ඉන්නේ දැන් කුඩා බිලිඳෙක් ගත්තාම උපත්යේදීම දරුවා මිටි කරගෙන ඉන්නේ මේක අත්හරින්නේ කවද්ද ඒ මිටි කරගත්ත දෑත අත්හරින්නේ නෑනේ මරණ මංචකයේදී කොමගේ දරුවෝ කියලා නෙහන්නේ මරණ මන්ද අන්තිම තප්පරේදීත් අහන්නේ කෝ ලොකු පුතා ආවේ නැද්ද කියලානේ. අන්තිම මොහොතේදීත් අහන්නේ නැද්ද? අහනවා. මේක දිගහරින්නයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. මගේ නෙවෙයි මගේ වස්තුව මගේ දීපල මගේ හරි හම්බ කරපු දේ මේක අවබෝධයෙන් තේරුම් ගන්නටයි මේ අවබෝධයෙන් සම්මප්පඤ්ඤාය අවබෝධයෙන් විදර්ශනාවෙන් තේරුම් ගන්න කිව්වේ ජීවිතෙන් පැනලා යන්න නෙමෙයි. ඒක තේරුම් ගන්නට. ජීවිතයෙන් පැනලා මේ ඇත්ත යථාර්ථයෙන් පැනලා යන්න නෙමෙයි. දේවල් පිළිබඳව යථා දැක්මක් ඇත්ත ඇති සැටියෙන් දකින්න හිත පුරුදු කරගන්න ජීවිතේ පුරුදු කරගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා නේසෝහමස්මින් මේ මම නෙමෙයි. පින්වත්නි මේ මම නෙමෙයි කියන මමයි කියන ඒ මමත්වය නිසා මමායනය නිසා අපි කොයි දැලකද කොයි උගුලකද වැටිලා ඉන්නේ කියලා තේරුම් ගන්නකෝ මානය පිළිබඳව කාරණා නවයකින් නවවිද වූ කාරණාවෙන් මාන්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. ඒ මාන්නය ප්‍රධාන කාරණා තුනක් සහ අනුකාරණා වලින් හයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කට දීව දරනවා මම අන් අයට වැඩිය උසස්. ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, බලයෙන් මං අනික් එකාට වැඩිය උසස්. එයාට වැඩිය මටයි තියෙන්නේ. එයාට වැඩිය මමයි අහවල් මිනිස්සු අඳුරන්නේ. ඒ බලය, ඒ ජවය තියෙන්නේ මට. මේ නිසා මිනිස්සු අන්ධ වෙලා නැද්ද? අන්ධ වෙලා ඉන්නේ. අනිත් අහවල් එක්කෙනා අපේ પરම්පරාවේ මිනිසෙක්. අහවල් පුද්ගලයා අපේ එහෙම නැත්නම් දේශපාලකයෙක් වෙන්න පුළුවන්, සමාජයේ ඉහළ පැලැන්ති ප්‍රභූවරයෙක් වෙන්න පුළුවන්. අපි කියනවානේ අහවල් මිනිස්සු මේ අපේ પરම්පරාව අපේ ওই ගම්පලාත්වල මිනිස්සේ අපේ කුලයේ මිනිස්සෙක් ඔය. බුදුරජාණන් වහන්සේ දේශනා කරව දන්නවා ඒ නිසාමත් මාන්නයකින් ඉන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා ඒ කලා තරම් ඉතින් අපිට නෑනි. අපි අපේ තරමට ඉන්නෙපෙයි. බුදුරජාණන් වහන්සේ මේ හීනමානයත් පිළිකුලෙන් හෙලා දකිනවා. අදිමානයක් බුදුරජාණන් වහන්සේ හෙලා දැක්කා. අනතිමානී වෙන්න කිව්වා. මේකත් මතක් කරන්න ඕන කර්ණීය සූත්‍ර දේශනාවේ මතක් කරනවානේ අනතිමානී කියලා වචනයක්. හැබැයි මේ අනතිමානී කියලා කියන්නේ පින්වත්නි මාන්නේ නැහැ කියන එක නෙමෙයි. මාන්නේ අඩු කරගන්න වෙහෙසෙන්න ඕන. මාන්නේ නැති තත්ත්වයටපත් වෙන්න වෙහෙසෙන්නට ඕන. මාන්නේ නැති මහරහතුන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ඇත්තන්ට මිසක් දැන් අපි සාමාන්‍ය ජීවිතේ දකින මිනිස්සුන්ට කියනවනේ මේ මිනිස්සේ හරි කිසිම මාන්නයක් නැහෙනේ. අතින් අල්ලගෙන hina වෙලානේ කතා කළේ කියලා. ඒ මාන්නේ නැතිකමද ඒකද මිනුම් දණ්ඩ මිනිස්සෙක්ගේ මාන්නේ නැහැ කියලා තේරුම් ගන්න මිනුම් දණ්ඩ ඒකද අපේ මිනුම් දණ්ඩ නම් ඒක තමයි හැබැයි අතින් අල්ලලා hina වෙලා කතා කළා කියලා ඒ ඇත්ත මාන්නේ නැහැ කියලා කවු කොහොමද කියන්නේ මේ කෙලෙස් පිරිච්ච මිනිසුන්ට මහා මඩ ගෝරුවල ඉන්න මිනිසුන්වත් අපි ඒ නමින් හඳුන්වන්නේ සරල නිහතමානී නායකයා කියලා නිහතමානී නායකයෙකු හිටින්නේ. බුදුරජාණන් වහන්සේලා රහතුන් වහන්සේලා හැරුණුකොට ආර්ය උතුමන් හැරුණුකොට අන් සියලු දෙනා මාන්නෙන් ඉන්නේ. අන් සියලු දෙනා මාන්නෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කොට වදාරන්නේ මාන්නය අඩුව ජීවත් වෙන්න මාන්නය නැති කරගන්න යන ගමන තුල. දැන් අතින් අල්ලලා hina වෙලා කතා කරපු එක නිහතමානී කම නම් දැන් ඔය බොහෝ තැන්වල එහෙම අතින් අල්ලලා hina වෙලා කතා කර කර ඉන්නවනේ නේද? ඒ ඇත්ත කොයිතරම් නිහතමානී වෙන්න ඕනද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ මාන්නය මුළු සසර ජීවිතයක්ම විනාශ කරනවා. අනත්ත කියන ලක්ෂණය අවබෝධ කරගන්න අපිට ඉඩමන් අහුරනවා මේ මාන්නය. එනිසා අනතිමානී තත්වයටපත් වෙන්නයි අපි වෙහෙසෙන්නට ඕන මාන්නේ නැති තත්වයටපත් වෙන්නට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාරනවා නමේසෝ අත්තා මේ මගේ ආත්මය නෙමෙයි. එය අවබෝධ කරගන්නටයි වෙහෙසෙන්නට ඕන. ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කරගන්න. වැරදි දැකීම, වැරදි අවබෝධය දුරු කරගන්නට ජීවිතය පිළිබඳව තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කාරණාත්‍රිත්වය තේරුම් ගන්නට අවබෝධ කරගන්නට උපාද තితి භංග කියන කාරණා ලක්ෂණ තුන ඔස්සේ මේ රූපකය පිළිබඳව රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී පැහැදිලි කරනවා රූපය පිළිබඳව එවන් අවබෝධයක් ඇති කරගන්නට සම්මප්පඤ්ඤාය දට්ටබ්බං විදර්ශනාවෙන් යුක්තවයි දකින්නට ඕන. අපි දුකයි කියන එක දන්නවා. නිත්‍ය නෑ කියන එක දන්නවා. අනිත්‍යයි කියන එක දන්නවා. වෙනස් වෙනවා කියන එක දන්නවා. අහලා තියෙනවා. ඒක දැනුමට විතරයි. අනත්තයි මේක මටයි ති නෑ මේක කවදාරි මම දාලා යන්න ඕනේ කියන එක දන්නවා. කොච්චර මේ වස්තු දේපල හම්බ කරත් මම මේක දාලා යන්න ඕනේ කියන එක දන්නවා. ඒක දැනුම විතරයි මතක තියාගන්නට. ඒ අවබෝධයක් නෙමෙයි. දැනුමයි අවබෝධයයි දෙකක් නේ. දැනුමට තියෙන ඒ වස්තුව අවබෝධ කරගන්නට යොදවා ගැනීමයි බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙනුයි අපිව පෙළගස්සන්නේ. එනිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතිරි කාරණාත් මේ උපාද තితి භංග කියන ලක්ෂණ වලින් බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා වලින් අවබෝධ කරගන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වව දාරනවා. ඒ නිසා මම කලින් මතක් කළා වගේ ආරම්භයේදීම මතක් කළා වගේ පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේක අවබෝධ කරලා දෙන්න. මෙන්න මේක අපිට තේරුම් කරලා දෙන්න. ජීවිතය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ලබාපු මනුස්ස ජීවිතය උපන් විදිහට මිය යන්නේ නැතුව උපන්නන් වාලේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙලා මේක නාස්ති කරගන්න නෙමෙයි ලබාපු මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙන්න ලබාපු මනුස්ස ජීවිතයට අර්ථයක් දෙන්න එය මේ ලෞකික බලාපොරොත්තු පරමාර්ථ ඉටු කර ගැනීම විතරක් යොදවන්න එපා කල්පනා කරලා බලන්නට මේ මං ආරම්භයේදීම මතක් කළා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කාරණා තුන පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. සීලයෙන් දාණයෙන් මිනිසුන්ව සන්නද්ධ කරන්න මිනිසුන්ව දාන් දෙන්න දන් දෙන්න සිල් රකින්න පෙළගස්සන්න විතරක් නෙමෙයි කියන කාරණාව. හැබැයි අපි අද එතෙන්ට විතරක් හිර වෙලා නම් ඉන්නේ ජීවිතේ තේරුම් ගන්න ඕනේ කියන තැන අවබෝධයෙන් නෙමෙයි නම් කටයුතු කරන්නේ. කල්පනා කරන්නට මරණින් පස්සේ අපි මහා මුළු සසර ජීවිතයම අවදානමක ඔය ඇත්තෝ අපි කොයිතරම් දන් දුන්නා සිල් දැක්කත් අවසන් චිත්තක්ෂණය පැහැදිලි නැත්තම් සතර පායෙන් මෙහා නවතින්නේ නැහැ. එනිසා එය තේරුම් අරගෙන අවබෝධයෙන් කටයුතු කරන්නට බුදුරජාණන් වහන්සේ අපිව පෙළගස්සනවා. එනිසා සීලයක් ආරක්ෂා කරන්නට සමාදන් වෙන සීලය ආරක්ෂා කරන්න. හැබැයි ඒක පදනමක් විතරයි. සමාධි සමාත්‍ය සහ විදර්ශනාව අවබෝධ කරගන්නට අඩුම තරමේ දවසකට විනාඩි 5ක් 10ක්වත් මෛත්‍රී භාවනාවත් වඩන්න පුරුදු වෙන්නකෝ අඩුම තරමේ විනාඩි 5ක් 10ක් අපිට ජීවිතේ දවසේ වෙන් කරගන්න බැයිද පුළුවන් උදෑසන 4ට 4:00ට 5ට විතර අවදි වුණොත් අන් සියලු දෙනා අවදි වෙන්න කලින් අපිට ඒකට කාලය වෙන් කරගන්න පුළුවන්. මේකේ බොහොම කරුණාවෙන් ඔයත්න්ට මතක් කරන්නේ මේ ශාසනය වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් ඔයත්න් මේ ධර්මයේ තුල හැසිරෙන මේ ධර්මයේ තුල කටයුතු කර නැත්නම් විදියට ඒ වෙනුවෙන් වෙහස මහන්සි නැත්තු විදියට අඩුම ගානේ මරණ මංචකයේදී බියකින් තැති ගැනීමකින් තොරව හුවවසන් හුස්ම හෙලන්නවත් හිත හදා ගන්නට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පෙළගස්ස ගන්නට එනිසා අඩුම තරමේ තමන් සමාදන් වෙන සීලය ඊතා සිහියෙන් ආරක්ෂා කරන ගමන් දවසේ විනාඩි 15ක 10කවත් කාල සීමාවක් මෛත්‍රී භාවනාවත් බුද්ධානුස්සති භාවනාවත් වඩන්න මහා කාල සීමාවක් නෙමෙයි පටන් ගන්න විනාඩි 5ක් මම අද භාවනා කරනවා මෛත්‍රී භාවනාව කරනවා කියලා සීලය අදිෂ්ඨාන කළ මුළු හදවතින්ම මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව පුරුදු කරන්න, ඒ ආරම්භ කරන්න. එය මේ ලබාපු මනුස්ස ජීවිතයට මේ බුද්ධෝත්පාද කාලයක ලබාපු මනුස්ස ජීවිතයට දෙන හොඳම වටිනාකමක්, හොඳම අර්ථයක්. එනිසා ඒ කාරණා සිහිපත් කරගනිමින් අද දවසේ අනුශාසනාව අපි හමාර කරනවා විශේෂයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥා වඩන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උතුම් කුසලයේ පිහිට වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව වර්ග පරපුරේ මිය පරලෝකීය සියලු ඥාති හිතයිෂීන් සේම මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච අප උපකාර කළ දැක සතුටුණු සියලු ඇත්තන්ටත් බෞද්ධ ආමාද්‍ය ජාලයේ සියලු පින්වත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය අනන්ත සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිවනින් සැනසෙන්නට තාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධ කරගන්නට කෙලවරක් නැති සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිවනින් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසලය එකසේම පිහිට වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්ලා පුණ්‍යානුමෝදනා විමෝ ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං පරන්ති දේවෝ අස්සතු කාලේන සස්ස සම්පatti පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා සාදු සාදු සාත් සුපින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න දමදස්සේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී දෙල්වල ශ්‍රී නාලන්දා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍යපාද දෙල්වල සංසිරි ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි